රාණි රාජපක්ෂ මහත්මිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔව් ඉහි ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මේ ප්‍රශ්නයක් අහන්න අවසරයි ස්වාමීන් වහන්සේ දැන් යම් පුද්ගලයෙක්ගේ චිත්තක්ෂණයකදී එකතු වෙනවානේ ඉස්සර භවවලදී පුරුදුකම් ඊළඟට මේ භවයේදී ලබාගත් පුරුදුකම් ආස අනුසය ඒ ඔක්කොම අතරින් පුද්ගලයා ස්වච්ඡන්දය පාවිච්චි කරලා කරන්න තියෙන දේ තෝරාගන්නේ චිත්ත වීති වල මොන අවස්ථාවේදීද ස්වාමීන් ඒක තෝරා ගන්න වෙන්නේ අර සම්තිරණ සම්පටිච්චන සම්තිරණ සම්තිරණ ඊළඟට වොත්තපන වොත්තපනේදී තමයි ප්‍රධාන වශයෙන් වොත්තපනේ කියලා කියන්නේ ක්‍රියාසිතක්නේ එතකොට අර සම්තිරණයෙන් තමයි විමසන්නේ කරුණු. ඒ විමසනකොට එතන සිහිය තිබුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අර අරමුණු වල එල්බ ගන්නෙ නැතිව ඒ పూర్ව සටහන් දිහා බලන්න. ඊට පස්සේ විනිශ්චය දෙනකොට තමයි අපි සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් යුක්ත වුණොත් මේක පිළිබඳව අගතිගාමී නිගමන වලට එන්නේ නැතිව නිවැරදි තීරණයකට එන්න අර සිහිය ප්‍රඥාව ස්වච්ඡන්දතාවය මේ හැම එකක්ම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපට අර වොත්තපන සිතේදී. එතකොට ඊළඟට එය ඒ දෙන තීරණේ පදනම් කොටගෙන තමයි එතනින් එහාට ඇති වෙන ජවන්සේ කුසල්ද අකුසල්ද කියලා එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්තද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒ නිසා ප්‍රධාන මේ චිත්ත වීතියේ අපිට වෙනස් කරන්න පුළුවන් තැන තමයි වොත්තපනේ කියන තැන. ඉතින් මෙන්න මේකයි වොත්තපනසිත. ඒක තමයි මම වෙනස් කරන්න කියලා අපි කාටවත් හරියට වොත්තපනසිත හඳුනාගෙන ඒකට බලපෑම් කරන්න බෑ. මොකද අසුරුසනක් ගහනකොට සිත් කෝටි ලක්ෂ ගණක් ඇති වෙලා අවසానයි. ඒ නිසා අපිට කරන්න පුළුවන් මෙච්චරයි. මොකද්ද බැලුමක් අරගෙන අපි කට තියලා පුම්බනවා. පුම්බනකොට සමස්ත බැලුමටම තමයි වායුව පිරෙන්නේ. හැබැයි මේව පුම්බගෙන පුම්බගෙන යනකොට මේක පුපුරන්නේ කොතනින්ද? ඒකේ සියුම්ම තැනින්. අපි දන්නේ සියුම් තැන කොතනද කියලා. අපි කරන්නේ සමස්තයට බලපෑම් ඇති කරන එක. එතකොට ඒක සියුම් තැනින් පුපුරා යනවා. අන්න ඒ වගේ තමයි එහෙම නැත්නම් ගොඩනැගිල්ලක අපි දුර්වල තැන දන්නේ නැහැ. අපි ඒකට තල්ලු කරනකොට දුර්වල තැනින් කැඩිලා යනවා. ඒ වගේ අර වොත්තපන සිතේ තමයි මේ වෙනස්කම සිද්ධ වෙන්නේ. එතකොට මේ වෙනස්කම සිද්ධ වෙන්නේ මෙතනින් කියලා හරියට දැනගෙන එතනට විතරක් බලපෑම් කරන්න අපිට බෑ. සතිය සම්පජඤ්ඤේ පුරුදු පුහුණු කරනකොට එහි බලපෑම අතන්ට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අඛණ්ඩව සති සම්පජඤ්ඤය පුහුණු වෙනාට ස්වච්ඡන්දේ નિවරදිව පාවිච්චි කරනවා අතනදී නේද ස්වාමීන් වහන්සේ. මම එක ධර්මදේශනාවකදී අහුවා ස්වාමීන් වහන්සේ සෑම චිත්තක්ෂණයකදීම පුද්ගලයා ස්වච්ඡන්දය යොදලා තමන් ඉදිරියට යන්නේ ධර්ම මාර්ගයේද කර්ම මාර්ගයේද කියන එක තීරණය කරනවා කියලා. ඒකේ ගැන ඔබ වහන්සේගේ ඒ කතාව නිවැරදි නැහැ ඉතින්. ඒ කියන්නේ හැම චිත්තක්ෂණයකදීම අපිට ඒ ස්වච්ඡන්දතාවයයි ඔක්කොම පාවිච්චි කරන්න බෑ. මොකද සමහර සිත් විපාක සිත්. ඒතොර විපාක සිත්වලදී අපිට මොන ස්වච්ඡන්දයක්වත් නැහැ. පූර්ව කර්ම වේගය මත තමයි සිත පහළ වෙන්නේ. දැන් චක්කු විඥාණය, සෝත විඥාන ආදී පහළ වෙනකොට ඒවා අපිට තීරණය කරන්න බෑ. ඒවා කුසල විපාක, අකුසල විපාක වශයෙන් ඇති වෙන්නේ. ඒවැදී මොන ස්වච්ඡන්දයක්වත් නැහැ. හැබැයි වීතිය ක්‍රියාත්මක වෙනකොට අපිට ඉතුරු සිත්වලදී ඒවා කරන්න ඒ බලපෑම කරන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් අර දැන් අර අපි කිව්වේ සූත්‍ර ක්‍රමය අභිධර්ම ක්‍රමය කියලා කවුරු හරි කෙනෙක් ඔය ඔබතුමිය කියන කතාව කිව්වා ඒක වැරදි කියන්නට බෑ කෙනෙකුට වටහා ගන්න පුළුවන් විදිහට එහෙම කියන්න පුළුවන් අපිට. හැබැයි පරමාර්ථ වශයෙන් විග්‍රහ කරලා බලනකොට ඒ කතාව ඊට වඩා සියුම්. ඒ නිසා අපිට කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් එහෙම කිව්වා නම් ඒක එකපාරට බැහැර කරන්න බෑ. ඒ කෙනෙකුට වටහා ගන්න පුළුවන් විදිහට උන්වහන්සේ චිත්තක්ෂණය කියලා එක පාවිච්චි කරන්න ඇති. නමුත් පරමාර්ථ වශයෙන් බෙදා බලනකොට ඒ කියන කතාව සිත් බොහෝමයකින් සිද්ධ වෙන වැඩක්. එහෙමයි ස්වාමීන් වහන්සේ දෙකම වැටුණා. ඔබ වහන්සේට බොහොම කුසලක් වේවා ස්වාමීන් වහන්සේ. දරවසම්මයි.